ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තේ කරුණු කිහිපයක් සිහිපත් කරන්නට ඕන අනුරාධපුරයේ දානමාන අඩුපාඩු ස්වාමින් වහන්සේලා සහ දසසිල් මාතාවන් 29ක් උදෙසා වස්සාන සමයේ උදෑසන දාණය පූජා කිරීමේ වැඩසටහනක් අපි සජ්ජන පදනමෙන් ආරම්භ කළා. ඉතින් ඒ සඳහා බොහෝ දෙනා දායකත්වයේ දරුවා. දැන් මේ වන විට ඒ දායකත්වයන් සියල්ලක් සම්පූර්ණ වෙලා තියෙන උදෑසන දාණය සඳහා ඉතින් දහවල් දානයක් කීප දෙනෙක් බාරගෙන තියෙනවා. නමුත් අපේ දාන ලැයිස්තුව මෙතනින් නිමා කරන්නට කල්පනා කළා. මොකද ඒ දානය සකසන අයට උදේ දවල් දෙකම සකසලා පූජා කරන එක තරම් පහසු නෑ. ඒක අඛණ්ඩව කරනකොට. ඒ නිසා උදේ දාණය දැන් සම්පූර්ණ මාස 3ටම සම්පූර්ණ වෙලා තියෙනවා. දායකත්වයන් බාරගෙන තියෙනවා. අතරතුර දවල් දාන කිහිපයක යොදාගෙන තියෙනවා. නමුත් දාන ලැයිස්තුව අපේ මෙතනින් සම්පූර්ණ කරලා අවසන් කරනෝ නැවත ඒ පින්කමට දායක වෙන්නට තියෙන අවස්ථාව අපි එතනින් නිමා කරලා තියෙනවා ඒ සම්බන්ධව අපේ ධර්ම යාත්‍රා ගෲප් එකේ තොරතුරු යොදලා තියෙනවා ඒ දායක වෙච්ච අය කවුද ඒගොල්ලෝ දායක වුණු දින මොනවද ඒ සියල්ලක්ම හැමෝටම දැනගන්නට සලස්වලා තියෙනවා එතකොට ඒ පින්කම දැන් සම්පූර්ණයි කියන කාරණයයි අපිට මතක් කරන්නට ඕන උනේ ඊළඟට දෙවෙනි කාරණය තමයි විශේෂයෙන් ඒකට සම්බන්ධ වුණු හැම දිනාටම අපි ඒ ඒ ඒ ඒ දිනවලදීත් ඒ අයට පුණ්‍යානුමෝදනාවක් ඒ ස්වාමින් වහන්සේලා විසින් එවනෝ ඒකත් අපි ඒ අයට ලැබෙන්න සලස්සනවා ඉතින් පොදුවේ අපේ ඉල්ලීම අපේ මතක් කිරීම අපේ ආරාධනය පිළිගෙන ඒ සුවිශේෂ පින්කම සඳහා දායක වූ සියලු දෙනාටම අපේ කෘතඥතාපූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා අපේ සජ්ජන සංවිධානය වෙනුවෙනුත් ඒ වගේම අපේ වචනයට ඇහුම්කන් දීලා කරුණා මෛත්‍රියෙන් මේ මහා පින්කමට දායක වුණු හැම දෙනාටම සියලු යහපත සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. දෙවැනි කාරණේ තමයි දැන් අපි මේ ධර්ම සාකච්ඡාවේදී කාලසටහනක් හැටියටත් හැමදාම ධර්ම යාත්‍රා ගෲප් එකේ යොදලා තියෙනවා. ධර්ම දේශනාව හැටියට මූලික පැයක පමණ කාලය තුල අපි ධර්ම කරුණු විග්‍රහ කරලා ධර්ම සාකච්ඡාව ආරම්භ කළාම මුල් විනාඩි 40 පමණ ඒ එදා දවසේ කතා කරන මාතෘකාවට අදාළවම දහම් පැන විමසනවා නම් ප්‍රායෝගික කරුණු විමසනවා නම් වඩා හොඳයි කියන එක. මොකද එතකොට තමයි අපිට ඒ ඒ එදා දවසේ මාතෘකාවේ දිගුවක් හැටියට ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ ඊට පරිබාහිර ප්‍රශ්න අහන්න එපා කියන එක නෙමෙයි ඒවා සාකච්ඡාවේ අන්තිම කොටසට තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි මුලින් මුලින් අර අද දවසේ කතා කරන මාතෘකාවට අදාළ කරුණුම සාකච්ඡා කිරීම වඩා උචිතයි මොකද ඒ පිළිබඳව අවශ්‍ය දැනුම ගොනු කර ගැනීම සඳහා එතකොට ඒ වගේම හුඟක් වෙලාවට අර න්‍යායාත්මක කරුණවල එල්බ ගන්නවා වෙනුවට අපි වඩා ප්‍රායෝගික කාරණා කතා බහ කරන්නට පෙළඹීම වඩා සුදුසුයි මොකද අපිට න්‍යායාත්මක කරුණු පොතකින් හෝ ධර්ම දේශනාවකින් හෝ දැනගන්නට පුළුවන් අපි මේ සජීවී ධර්ම සාකච්ඡාවක් කරන්නේ විශේෂයෙන් ප්‍රායෝගිකව මේ ධර්මය භාවිතයට ගැනීමේදී අපිට තෝරා ගන්නට දුෂ්කර තැන් වඩාත් පුළුල් විදිහට සාකච්ඡා කිරීමේ අර්ථය ඇතුවයි.